එක්ක පහුගිය සතියේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා කියලා තියෙනවා බෝ නොවන රෝග වැළැක්වීමේ පරමාර්ථයෙන් ලුණු සහ සීනිවල ඒ වගේම පොල් තෙල් වල මිල ඉහළ දැමීමට බලාපොරොත්තු වෙනවා කියලා. ඇත්තටම මේ කාරණේ සම්බන්ධයෙන් වෛද්‍යවරු හැටියට මේ ක්ෂේත්‍රයට සම්බන්ධය හැටියට අපි දකින්නේ මෙය තමන්ගේ යම්කි දේශපාලන අභිමතාර්ථයක් ඉෂ්ට කර ගැනීමට දරන උත්සාහයක් විනා යම් විද්‍යාත්මක පදනමකින් ගනු ලැබූ තීරණයක් හැටියට නෙමෙයි. ඒට හේතුව තමයි හෘදයාබාධ සහ නිකුත් මොනෝන රෝග සඳහා ලුණු, සීනි සහ ඒ වගේම පොල් තෙල් වගේ දේවල් වල සම්බන්ධයක් තියෙනවා කියලා. කිය කාරණේ මීට පෙර වසර ගණනාවකට පෙර අනාවරණය වෙච්ච කාරණයක්. ඇත්තටම පොල් තෙල් පිළිබඳ කාරණය යම්කිසි මතභේදාත්මක දෙයක් ගිහි විද්‍යාත්මක සත්‍යතාව පිළිබඳ තාම එකකට නෑ විද්‍යාඥයන් අතර මෙහි මිල ඉහළ දැමීමෙන් පමණක් මම හිතන්නේ නැහැ මේ කාරණේ සිද්ධ කරගන්න පුළුවන් කියලා මොකද අපි දන්නවා මෙහි ප්‍රශ්නේ තියෙන්නේ බටහිර ජීවන රටාවට මිනිසුන් යොමු වීම මිසක් මේ ආකාරයට සීනි සහ තෙල් වර්ගයේ වගේම ලුණු මිනිසු කැමැත්තෙන් ඉහළ ප්‍රමාණයක් අනුභව කරනවා නෙමෙයි මිනිසු වැඩියෙන් දාගෙන කනවා නෙමෙයි. ඒතර මේ ආහාර නිෂ්පාදනය කරන්නේ අද දවසේ අපි අනුභව කරන ගොඩක් වෙලාවට මේ නිෂ්පාදකයන් ඌන්ට තමයි ඇත්තටම අප බලපෑම කරන්න ඕන. මේ ආහාර ද්‍රව්‍ය වලට මේ ආකාරයේ දේවල් යෙදීම අවම ප්‍රමාණයක් කරගන්න. අනිත් එක තමයි මිනිසුන්ගේ ආකල්ප මේ වෙනසක් ඇති කිරීම තමයි අවශ්‍ය වෙන්නේ මිලහෙල දෙමීමට වඩා. ඊටත් වැඩිය මෙහිදී අපි අවධානය යොමු කරන කාරණේ තමයි ලංකාව රටක් හැටියට ගත්තොත් එහෙම බෝණ වුණ රෝගවල ඉහළ ව්‍යාප්තිය සඳහා ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ බැරළු සහ කුෂි රසායනික කොටස් කුෂි රසායන මගේ පලිබෝධනාශක අවශිෂ්ට කොටස් මිනිසුන්ගේ ශරීරයට ඇතුළු වීම. ඉතින් අජිත් සේනාරත්න මහත්මයා මේ කියන ආකාරයේ නිර්භීත නම් ඇත්තටම ඔහු කළ යුත්තේ සීනිවල සහ ලුණුවල මිල ඉහළ දැමීම නෙමෙයි. අපේ රටේ අවිධිමත් ලෙස භාවිතා කරන කුෂි රසායන තත්ත්වෙන් බාල කුෂි රසායන නියාමනය කරන්න අවශ්‍ය කටයුතු වීමත් ආහාරවල මේ ද්‍රව්‍යයන් නිශ්චය කර ගැනීමට අවශ්‍ය විද්‍යාගාර පහසුම් වැඩි කරලා මිනිසු වසකාවක් ගන්න. මිනිසු වසකාල ලෙඩවීම තමයි මේ වෙලාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. එහෙම නැතුව මේ ලුණු සීනි වල ඉහළ මිල ඉහළ දැමීමෙන් මේ කියන රෝග අඩු කරගන්න පුළුවන් කියලා මම මොන විදිහකටවත් හිතන්නේ නැහැ. හරි බොහොම ස්තුතියි නම් ඩොක්ටර් නං වැඩ අතර ගත්තනේ. හරි. හොඳයි. හරි.